නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ද භික්ඛවේ භික්ඛු ධම්මානු ධම්මපස්සී විහෙරති පංචසු නීවරණේසු තී ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි අද මේ මුල පුරන්නේ සතර සතිපට්ඨානෙ අවසාන සතිපට්ඨානෙ ධම්මානුපස්සන සතිපට්ඨානියයි ඊට කලින් කොහොම ප්‍රසිද්ධයි කවුරුත් දන්නවා මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කියලා පූර්වගාමී වූ අනුපස්සනා සතිපට්ඨාන හතරක් විස්තර කරන්න යෙදුනා ඒ කායානුපස්සනාව ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම ප්‍රකට පෝලාරික කොටසක් ගැන සාකච්ඡා කරනවා. ඒකත් ඒ තමන්ගේ ආධ්‍යාත්මික කය වශයෙන් අරගෙන ඊගාවට සම්බන්ධ කරලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් අනිකුත් බාහිර අවිඥානික වස්තු සම්බන්ධ කරමින් රූප ධර්ම වශයෙන් ඒ හොඳ ආරම්භයක් ලේසි තැනක් ප්‍රකට තැනක් ඉදිරිපත් කරගන්න. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් ඊට වඩා ගැඹුරු වෙච්ච ඒ වාගේම කායानुපස්සනාව දිගේ යනකොට ඉබේම වගේ ඉදිරියට හමු වෙන අත අදින්න බැරි මඟ හරින්න බැරි විදියට හමු වෙන වේදනාව වේදනානුපස්සනාව වශයෙන් ඉදිරිපත් කරගත්තා. අර කායानुපස්සනාව වගේ විස්තර ගොඩක් ඒ වේදනානුපස්සනාවට ඉදිරිපත් වෙන්නේ නැහැ. කොහොම කෙටි පාරවයක් කෙටි පුරුකක් වේදනාන් පස්නාව කියන්නේ. ඊගාවට මේ වේදනාව දිගේ තුලින් වේදනාව තුලින් ඒ යෝගාවචරයට ක්‍රමයෙන් අර රූප ධර්මයන්ගේ පටන් ගෙන ඉදිරියට යන සතිය නාම ධර්මයන්ට හැරවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව කියලා හිත නැත්නම් සුද්ධ වූ මේ නාම ධර්මයන්ගේ මුල පූර්ණ වශයෙන් අනුපස්සනාවක් කරනවා. ඒකෙදිත් අපි පසුගිය ධර්ම දේශනා කීපයක්ම එහියත්තා වූ යුගල 8ක් නැත්නම් කොටස් වශයෙන් නම් පළු වශයෙන් නම් 16ක් විස්තර කරනකොට මේ හිතක් වැඩ කරන හැටි නැත්නම් නාම ධර්ම ප්‍රභාවය වැඩ කරන හැටි පිළිබඳව අනිකුත් ආගමක හෝ දර්ශනයක හෝ විද්‍යාවක හෝ නොතිබිච්ච විදිහේ පුදුම සවිස්තර විග්‍රහයක් ආරාධනා පූර්වක විග්‍රහයක් පරීක්ෂණයට අභිභව මේ අභියෝගවලට තර්කයට ආරාධනා කරන සුළු විග්‍රහයක් මේක ඉදිරිපත් වෙනවා. දැන් ඉදිරිපත් වෙන්නේ ඒ තුنينම සිත සකස් කරගත්ත, Java කවාගත්ත වේගයකට නංවා ගත්ත එකලස් කරගත්ත හීලා කරගත්ත හික්මවා ගත්ත හිතකට මේ ධම්මානුපස්සනා කොටස. ඉතින් වෙන විදිහකට කියනවනේ මේ ධම්මානුපස්සනාව කථාරම්භයක හෝ භාවනාවක ආරම්භක පරුවක් නෙවෙයි. ඒක අර මුලින් කරගෙන යන කෙනෙකුට ඒ පරිචය තුලින් ඒ පෙළගස්ම තුලින් ඉදිරිපත් වෙන කාරණාවක්. නැත්තම් තලතුණා වැඩක්. මෝරච්ච වැඩක්. ඒ නිසා ඒ ගැඹුරක් තියෙනවා කියන එක අලුතෙන් විස්තර කරන්න දෙයක් නෑ. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ක්‍රමයට පුහුණු කරගෙන එනකොට ඒ බල රේඛාව දිගේම ඒ එකලස දිගේම තමයි අපිට මේ ධම්මානුපස්සනාව පිළිගන්න වෙන්නේ ධම්මානුපස්සනාවට වැද ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කිව්වහම මේ මෙතන සතිපට්ඨාන සූත්‍රයට ගැලපෙන මේ ධර්ම ධම්ම කියන පදයේ ඒකටම ආවේනික වූ අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරගන්න වෙනවා විශේෂයෙන්ම ඒ පතලවල වරදවල වටහා ගැනීම දුරු කරගන්න. ධර්ම ධම්ම කියන පදය ධර්ම කියලා කියනවා සංස්කෘතයෙන් ධම්ම කියලා කියනවා පාලියෙන් සමහරට සිංහලටත් ඒක ධර්ම කියලා කියනවා. ආය සිංහල නම් මිශ්‍ර සිංහල නිසා මේ පද දෙකම දකින්න ලැබෙනවා. කායානුපස්සනා කොටසෙන් සාමාන්‍යයෙන් සුතමයේ වාසේ අසාධන ගන්නා කෙනෙකුට විස්තර කරලා දෙන්න අමාරුවක් නෑ. මොකද ඒක රූප ධර්ම කොටසට වැටෙන නිසා. ඒක කාය රූප ඕලාරික පට වියාපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන භූත රූපයන්ගෙන් හැදිච්ච කොටසක් වශයෙන් පෙන්වන්න පුළුවන්. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ කොටස් තුනේ එතකොට නාම ධර්ම වලට වැටෙනවා කියලා අර කායනුපස්සනාවෙන් නැත්නම් රූප කොටසින් වෙනකොට හඳුනා ගන්න පුළුවන්. ඒ අපි සාමාන්‍යයෙන් පංචස්කන්ධය වෙන් කරලා දක්වනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා පහකට කඩන එක යෝගාචර පිළිසතර ප්‍රසිද්ධ කාරණයක්. දන්න ප්‍රසිද්ධ දෙයක්. එයින් ඒ කායानुපස්සනාව කියන්නේ කාය ස්කන්ධයයි ඒක අයින් කරුවට පස්සේ එතකොට වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ කොටස් තුනේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා මේ හතරට සමාන්තර ගිය යුතුයි. මේ වගේ සාමාන්‍ය විග්‍රහයක් තමයි අර්ථ කතාව ඒ වගේම අභිධර්මයේ අනුගමනය කරන්නේ. ඒ මොකද මේ කොටස් කරලා වෙන් කර ගැනීම හඳුනා ගැනීමේ පහසුව සඳහා. එතෙන්දි වේදනාස්කන්ධේ වේදනානු වේදනානු පස්සන සතිපට්ඨානය කියලා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම විඥානස්කන්ධේ චිත්තානුපස්සන සතිපට්ඨානය කියලා වෙන් කරන්න පුළුවන්. එහෙම වෙන් කළොත් මේ ධම්මානුපස්සනාවට වැඩෙන්නේ සංඥා සංස්කාර කියන මේ කොටස් දෙක. ධම්මතා ධර්ම. ඒ වගේම අභිධර්මයේ හෝ අටුවාවේ සමහර වෙලාවට සූත්‍ර පිටකයේ හේතු නැත්නම් සාධක සහිතව ඇහැට රූප කියලා ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ ආයතන දෙකක් හඳුනා ගන්නවා. අජහත වශයෙන් චක්සු චක්ෂු ආයතනය බාහිර රූප ආයතන. ආධ්‍යාත්මික වශයෙන් සෝත ආයතනය බාහිර ශබ්ද ආයතනය. ආධ්‍යාත්මික වශයෙන් ගන්ධ ආයතනය ආග්‍රහණය කරන තන ගඳ. දිව රස බලන තන රස. කය පහස කියලා අන්තිමට පෙන්වන්නේ මන ධම්ම. මන ආයතනය ධම්ම ආයතනය. මනසට ගොදුරු වෙන මනසට පිටින් ඇවිල්ලා සම්බන්ධ වෙන කොටස ධම්මායතන කියලා. ඒ නිසා හිතට අරමුණු වෙන්නා වූ ඕනම දෙයකට ධර්ම කියලා කියන්නේ. ඒ අනුව බලනකොට කායනුපස්සනාව ධර්මායතනයක්මයි. අපිට කාය අරමුණු වෙන්නේ නාම ධර්මයක් වශයෙන් අරමුණු කරනකොට හිතටයි හිතට අරමුණු වීම නිසා කයත් සම්මානුපස්සනාවට ඒ කියන විග්‍රහය අනුව අපහසුයක් නැතුව ඇතුත් කරන්න පුළුවන්. වේදනානුපස්සන, චිත්තානුපස්සන, කායනුපස්සනටත් වඩා සමීපයි මේ විග්‍රහය. ඊගාට ධම්මානුපස්සනාව වශයෙන් ගැනීමේ මේ අද විවරණයක් ආරම්භයක් ලබා ගන්න හදන නීවරණ ධර්ම පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ බොජ්ජංග ධර්මේ සතර සතිපත් සතර චතුරාර්ය සත්‍ය මේ කියන කොටසුත් එකට අරමුණු වෙන දේවල්. ඒක නිසා ඒ මන ආයතන ධම්මායතන කියන ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේක කන්න බලනකොට සතර සතිපට්ඨානෙම ධම්මායතනයක්. ඒ නිසා ඒනොත් කායනපස්සන වේදනානපස්සන චිත්තානපස්සන වෙනමම කොටස් අඳුනා ගැනීමක් කරන නිසා මෙතන හඳුන්වා දීම කරන්නේ අත්කතනයක් දෙන්නේ හිතට අරමුණු වෙන්නා වූ කායනුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට නොගැනෙන සියල්ලක්ම ධම්මානුපස්සනාවකින් ගන්නවා. ඒක බොහොම ආරක්ෂාකාරී අත්කතනයක්. යම් කොටසක් කායනුපස්සනාවට වැඩෙනවද? යම් කොටසක් චිත්තානුපස්සනාවට වැඩෙනවද? යම් කොටසක් ධම්මානුපස්සනාවට වැඩෙනවද? ඒ කොටස් ටික හැදෙනවම ඊතුරු හිතට අරමුණු වෙන සියල්ලක්ම ධම්මානුපස්සනාවට ඒ නිසා ධර්මානුපස්සනාවේදී අර ආයනුපස්සනාව කියන එනේරේ යම් කිසි හිලක් තිබිලා කොටස් හැලිලා ගියා නම් චිත්තානුපස්සනා කොටස කරගෙන යනකොට ආධුනිකයාටින් ගිලී ගිය හැලී ගිය කොටසක් තියෙනවා නම් වේදනානුපස්සනාවේදී චිත්තානුපස්සනාවේදී කියන මේ කොටස් දෙකේම කොතනක හෝ හැලීමක් අතපසු වීමක් ගැගිරී යාමක් ගිලී යාමක් වුණාන ධර්මානුපස්සනාවේදී අහුවෙනවා. <clears throat> මොකද ධර්මානුපස්සනාවේදී සියල්ල පිටු කිරීමක් කරන නිසා. ඒක නිසා ඒ හැම පරෝයකදීම අත්තිකායෝති වාපනස්ස සතු පච්චපත්තිතා හෝති යාවදේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිච්චිතෝත විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති අමුතු ධ්‍රුවපදයක් නිතරම ඇහෙන්න පුළුවන් සතිපට්ඨානයේ තේමා පදයක් අහු වෙනවා හැම සතිපට්ඨාන කොටසකටම පස්සේ. කායන පස්සනා විස්තර කරන්නේ එතනදී අත්ති කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝති මේ කය කයේ කය අනුව බලන මේ කය පවතින්නේ කියන සතිය පිළිතරෝ යාවදේව ඥානමත්තාය ඒ පිළිතීම සතිමත් වීම කයේ ඉරියව් අනුව හෝ ධාතු අනුව හෝ මිනිකුණු අනුව හෝ අසුබය අනුව හෝ මේ කය අනුව පවත්නා වූ සතිය යාවදේව ඥානමත්තාය යම්තා ඥානීය පිණිසමයි පටිසතිමත්තාය සතිය පිහිටුවා ගැනීම පිණිසමයි. එහෙම නැතු මෙතනදී මේ සියල්ල දත යුතුයි කියලා කොටසක් අනිවාර්ය කරගන්න තරකා. දැන් දැනගන්න පුළුවන් ඔක්කොම කොටස් පරෝවිෂය එකක් වශයෙන් පෙන්වනවා. ඒ එක එක චරිත වලට හැද ගැලපෙන විදිහට නමුත් යම් කිසි කෙනෙක් පුළුවන් මේ සමහර කොටස් විශේෂණය කරලා ඒ මාර්ගයෙන් තමයි සතිපට්ඨානට අවශ්‍ය කරන්න ආව සතිය පිහිටුවා ගැනීම ඥානීය උල් උල් කර ගැනීම නැත්නම් තියුණු කර ගැනීම කරගන්න. ඒ කරගෙන එතනින් එහාට එයි නැතිනම් ওইගා පරිහත්පත්හානට කොට වෙනවා. එතනදි වේදනානුපස්සනාව අර වගේම විස්තර කරනවා. යාවදේ ඥානමත්ථාය පටිච්චති මත්ථාය. ඒ නිසා එයි මේ දේ මේ දේවල් සම්පූර්ණ කරගෙන යා යුතුයි. එහෙම නැත්නම් ඉහළ පන්තියේ සමත් කරන්නේ නැතය. ඒ කියලා දෙයක් එහෙම බාහිර අධිකාරියක් කිසිම කෙනෙකුට පිළිටවා ගන්න පුළුවන් ශක්තියක් මේ පද විග්‍රහය නෑ. යම් ආකාරයකට යෝගාවචරය ආයනපස්සනාව කරනකොට යාන්තම් ඥානිය යාන්තම් සතිය පිහිටුවාගෙන වැරදීමකින් හෝ යම් ආකාරයකට චිත්තාන මේ වේදනානුපස්සනාවට කොට උනා ඒ පූර්ණ අවබෝධයක් පරිචයක් ලබා ගන්න නැතුව වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට කොට උනා නම් ඔහුට නැවතත් මේ ධර්මානුපස්සනා කොටසදී ඒ අතපසු වෙච්ච කොටස් නිසා පමාවක් සිද්ධ වෙන්න වෙනවා පිළියම් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා හරි අමාරුයි අධිකාරියක් පිළිදලා මෙතෙන් ගියාට පස්සේ සහතිකේ දෙන්නේ මෙච්චරක් ඉගෙන ගන්න ඕනේ කියලා දීති සීමා කරන්න බෑ. මේක ඇතුලේ තියෙන්නේ එක චක්‍රයක් තියෙන. චක්‍ර රාශියක් කරගන්න. ඒක නිසා පළවෙනි චක්‍රයේදී යම් විදිහක අඩුපාඩුවක් වුණා නම් ඒක පසුව නැවත සුද්ධ වීමක්, උපමට්ටම් වීමක්, සමබර වීමක් සිදු වෙන්නේ කියලා. ඒ මොකද ලෝකේ විවිධ නිසා මේ එක එක චරිත චරිතලා චරිතය එක එක චරිතයතු පුද්ගලයෝ විවිධ නිසා ඒ සෑම කෙනාටම ඊට පාසු කංශල සාධීම සඳහා සත්‍යපට්ඨානයේ පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා. පුදුමාකාර සිප ගන්න ගත්තා ගතියක් ගලද ගන්න ගතියක් තියෙනවා ඒ නිසා ධර්මානුපස්සනාව ඇත්ත වශයෙන්ම ඔක්කොටම වගේ කියනවා නමුත් දෙතර බාධා අඩු කිරීම සඳහා යෝගාවචරයට මුලින්ම හොඳට කායනුපස්සනාව කරගෙන මෙතෙන් දෙන්න කියලා ලොකු හඳුන්වා දීමක් ලොකු වටිනාකමක් ලොකු ප්‍රකට භාවයක් පැහැදිලි භාවයක් ඒකත් මේ කායනුපස්සනාදී පෙළ ඊගාට තමයි වේදනානුපස්සනා ඊගාට චිත්තානුපස්සනා වශයෙන් ඇවිල්ලා මේ ධර්මානුපස්සනාවට ආවට පස්සේ ඒ යට ගිය වූ යටි පහුවෙච්ච අත පහුවෙච්ච යම් කොටසක් තියෙනවනම් ඒ සියල්ලම මෙතනදී නැවත අහු වෙනවා. ඒ නිසා ධම්ම කියන පදය බොහෝ පොත්වල විශේෂයෙන්ම සිංහලට නගනකොට නම් ධම්ම කියන පදය ගෞරව සම්ප්‍රයුක්තව, බය සම්ප්‍රයුක්තව ශ්‍රද්ධාවන්තයා පිළිගන්න ලෑස්ති. නමුත් ඉංග්‍රීසි භාෂාව හෝ වෙන භාෂාවක් හරවනකොට බොහෝ විට පරිවර්තනය නොකර අතහරිනවා. ඒ මොකද හේතුව එයත් ආ වූ ගැඹුර යෝගාවචරයාගේ දිනුවත් එකම විකාශනය වෙන නිසා. ඒකට ඉඩ තියලා අල්ලතුම කියන්නේ දනු ධර්ම කියලා කියන්නේ මේකයි කියලා භාවනා කරගෙන යනකොට යනකොට ඔහුටම තේරෙන්න පටන් අර ගන්නවා මේ සියල්ල ධර්ම තමයි. ඉස්සල සාමාන්‍යයෙන් අපේ වාගේ උප්පත්ති බෞද්ධ උපසම්ප්‍රදාන වල බෞද්ධ වෙනකොට ධර්ම කියන පදේ බොහෝ විට හොඳ පැත්තටයි දාලා කතා කරන්නේ. ධර්ම ධර්ම ධර්මකාමී ධර්මවාදී ධාර්මික පැත්ත කියලා කියනකොට හොඳ පැත්තටයි. නමුත් මේ විනය පිටකේ පවා ධර්මයේ විස්තර කරනකොට ඒකට එහෙම අර්ථ දී ගන්න බැරුව යනවා. නීවරණෝසක් කියන්නේ නීවරණ ධර්ම කියලා. මෛතුණේකක් කියන්නේ මෛතුණ ධර්මයේ කියලා. එතකොට අර කියන සුද්ධ පැත්තක් නැහැ. ඒකේ සදාචාරාත්මක වටිනාකමක් සමාජයික අගයක් ධර්ම කියන පදේ නෑ. ධාරේතිති ධම්මෝ කියලා යම් දෙයක ඒ ස්වභාව ලක්ෂණ දරනවනම් ඒකට ධර්ම කියලා කියනවා. නීවර ධර්ම වල ඒ නිවන ආවරණ කරන ධර්මතාවයේ තියෙන නිසා ඒකට ධර්ම කියලා කියනවා. ඒ නිසා ඒ ධර්ම කියන පදේ අර ඉස්තරලාම ශ්‍රද්ධාවෙන් පිළිගත්තට භාවනා කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයාගේ දැනුමේ පරිණාමයක් සිද්ධ වෙනවා. මේ වචන වල අර්ථත් වෙනස් වෙන්න ගන්නවා. ඒක නිසා අපි හිතනවා නම් සාමාන්‍ය තර්කානුකූලව බලනකොට කායानुපස්සනාවට වඩා කෙලෙස් අඩු වෙන්න ඕනේ. වේදනානුපස්සනාව වේදනානුපස්සනාවට වඩා කෙලෙස් අඩු වෙන්න ඕනේ. චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාවට වඩා කෙලෙස් අඩු වෙන්න ඕනේ. මේ ධර්මානුපස්සනාවට යනවා. නමුත් ධර්මානුපස්සනාව පටන් අරගන්නේ මේ ලොකුම කෙලෙස් කොටස් එක්ක. අකුසල වාසීති භික්කවේ වදමානෝ කියලා පටන් අර ගන්නවා යම් කිසි කෙනෙකුට අකුසල රාශිය කියලා අකුසල රිත්තක් කියලා අකුසල ගොඩක් කියලා අකුසල කන්දක් කියලා යමක් පෙන්වන්න නම් පෙන්වන්න පුළුවන් මේ නිවන් දහම. ඒකට ධර්ම කියන පදේ පාවිච්චි කරනවා. මේ නිවන ධර්මයන්ට ප්‍රතිපක්ෂ නැත්නම් කුසල රාශි යම් කිසි විදියෙක යම් කිසි කෙනෙක් කුසල රාශියයි කියලා කියනවනම් ඒ කියමන සාධාරණීකරණය කරන්න ඒ කියමන හොඳ කියමනක් සම්‍යක් කියමනක් බව කියන්නම් කුසල රාශි කියන පදේ යොදන්න ඕනේ කියලා කියන සතිපට්ඨාන කියන වචන. සතර සතිපට්ඨාන තමයි මේ සියලු අකුසල ධර්මයන් සියලු නීවරණ ධර්මයන් අකුසල රාශිය නම් ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ විදිහට පෙන්වන්නේ සතර සතිපට්ඨාන. ඒක නිසා දැන් අපි ඉන්නේ මේ නීවරණ ගැන කතා කරනකොට සතුරට මූලට මුණ දීලා. මේ මෙතෙක්කල් සටන් පුහුණු කළේ සංගවිලා. එංගි යංගි තමයි වෙස් බඳි. දැන් වෙස් නටන්නයි හදාන්නේ. වෙස් නටන්න හදනකොට එළිය තමයි වෙස් නටන්නේ. ඒ වාගේ අර කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන කියන ඒවා ඒ එක එකනාගේ චරිත ලක්ෂණ වල හැටියට, උප්පත්ති ස්ථාන වල හැටියට, ඊත්තුගුණ හැටියට වඩලා මේ නීවර ධර්ම වෙනකොට ඍජුවම මූණ දෙන්නේ. අකුසල රාශිය, කුසල රාශිය දෙක අතර මැද මූණට මුණලා සටන. මේ සිද්ධිය ඔය සමත භාවනාව සම්බන්ධ කියන කතාවක් නෙවෙයි. සමත භාවනාවේදී ඇත්ත වශයෙන්ම අර නීවර ධර්ම ආදී පංච ඒ නීවර ධර්ම යටපත් කිරීම තමයි සමතේ ප්‍රමුඛ කාර්යය. නමුත් එතන තියෙන යටපත් කිරීමක් කියන බව කවුරුත් දන්නවා. මේ සතිපට්ඨානයේදී මේ නීවර ධර්මම දැන් මූණට මූණලා සටන් කරන්නේ යටපත් කරන අදහසකින් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ ඒ වගේම මේක උසස් පෙළවැලක්. යටපත් කරනවට වඩා උසස් පෙළවැලක්. මොකද්ද? මෙහි අවශ්‍ය කරලා කරන් අවශ්‍ය කරන්නේ නිවන ධර්මයන්ගේ මුල මොකද්ද? නැද මොකද්ද? අග මොකද්ද කියලා වටහා ගැනීම. යටපත් කිරීමෙන් අපි මේ නිවන ධර්මයන් සමග ඈත් වීමක් වෙනවා. දුරස් වීමක් වෙනවා. ළඟට නොගැනීමක් සිදු කරනවා. බයක් හිතෝ ක්‍රියාත්මක වෙනවා. සතිපට්ඨානදීමනේ වෙන විදිහට කරන විපස්සනාදීමනේ විපස්සනාදි කරන්නේ ඒ අකුසල ධර්මයට ඍජුවම මුණ දෙන එක. ඒ නිසා මෙතනදී අපිට පැහැදිලිව පේනවා ඒ නිවර ධර්මයන් පිළිබඳව ලොකු අභියෝගාත්මක ගතියක්. මූණට මූණ දාලා සටන් කරන ගතියක්. නමුත් ඒ සටන සඳහා වරින් වර <clears throat> නිවර්ණයන්ගෙන් තොර ඒ උපචාර සමාධි ධ්‍යාන අප්‍රා සමාධි ඇති කෙනාටන ලොකු <clears throat> ඉස්පාසුවක් ඇති කර ගන්න පුළුවන්. අර විතක්ක සංධාන සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කළා යම් අවස්ථාවක ඒ දැඩි වෙහෙස එනකොට ඒ හදන ලද ආරක්ෂක බිංගයකට හෝ ආරක්ෂක දැව කාමරයකට රිංගා ගන්න පුළුවන් නම් සොල්දාදුවාට ඒ සොල්දාදුවාට ඒ තුලදී යම් කිසි ස්පාසුවක් ලැබලා නැවතත් හිත හදාගෙන යුද බිමට සතන් පෙරමුණට යන්න පුළුවන් ගැතියක් තියෙනවා. අන්නේ වැනි බිංගයක් හෝ එහෙම නැත්නම් උමං හෝ එහෙම නැත්නම් ඒ දර දී කොටන් වලින් හරි සිල්වර් කොටන් වලින් දැන් හදනවා නැත්නම් වැලි කොට තියලා හදනවා නැත්නම් කොන්ක්‍රීට් වලින් හදනවා බංකර හෝ කියනවනම් යෝගාවචරයට එයි ඇවිල්ලා ටිකක් සොල්දාදුවෙක් වගේ ටිකක් විවේක අරගෙන හොඳට තමන්ගේ බලෑනිය සංවිධානය කරගෙන අපි මේ පැත්තෙන් පාර විමුක සාකච්ඡා කරන නැවත පෙරමුණට යන්න පුළුවන් මේ තමයි අපි විපස්සනා භාවනාවේදී නැත්නම් මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේදී සමතය ප්‍රයෝජන ගන්න ආකාරය. ඒත් නමුත් කෙසේ නමුත් සතන සිද්ධ වෙන්නේ බංකරය ඇතුලේ නෙවෙයි. සතන සිද්ධ වෙන්නේ සතන් පෙරමුණේ. අන්නේ සතන් පෙරමුණේදී පිටිපස්ස හැරලා බලන්න හෝ ආරක්ෂාවක් හොයන්න බෑ. පොඩි සතුරා ඒකත් වාචිත හරව ගන්න පුළුවන්. එතකොට ඍජුව සතුරට මුණ දීමයි අවශ්‍ය කරන්නේ. ඒක නිසා ඒ මෙතනදී ඒ සතන ජය ගැනීම සඳහා යත්තා වූ දැඩි මෙහෙයුම සංසාර සතන ජය ගැනීම සඳහා ඇත්තා වූ දැඩි කුසල ඡන්දය කරගැනීමේදී ආතාව ඇති කෙනාට තර්ක කරන්න පුළුවන් එහෙම බංකරයක් තිබුණත් නැතත් හතන සිද්ධ වෙන්නම් පෙරමුණේ ඒ නිසා බංකර නැතුවත් යන්න මම ලෑස්ති කියලා එහෙම යන ඇත්තෝ සාසනේ නැතුව අනේ එහෙම නැත්නම් අපි කියනවා සුක්ඛ විපස්සක කියලා නැත්නම් සුෂ්ක විපස් විදර්ශනාව කියලා එහෙම නෑ හති අරින්න තැනක් නෑ. ගිහිල්ලා නැවත පමාවෙන්න බංකරයක් නෑ. ආන් එහෙම අවස්ථාවකදී සතන බොහොම විචිත්‍රයි. සතන විචිත්‍රයි කියලා කියන්නේ අර ඉස්සර කාලේ මිනිස්සුන්ගේ තිබුණ එක තිරසන් වගේ මේ රසයක් තමයි හරක් අන්නවනවා එහෙම නැත්නම් කුකුල්ලෝ පොරකොටවනවා මේ වගේ දේවල් තමයි සිත් සමාජවල දැන්ටත් කරනවා නමුත් ලංකාවගේ රටවල ඒවා තහනම් කරලා තියෙනවා එතනදී පරදින කුකුලට පණින්න දෙන්නේ. අයිතිකාරයම බෙල්ල ගන්න දාන. ඒ වගේම ඒ හරකුන්ටත් එහෙම ඇන ගන්න දැම්මට පස්සේ ගොම්පොර කියනවා ඒවයිදී ඒ උන්ට පැනලෑන තරම් දෙන්න. පැනලෑන තරම් දුන්නොත් බොහෝම ශීක්‍රයෙන් ඒ සතා පෙරමුණට පැනලා සතුරට පහර දීම හෝ සතන් බිමෙන් පලා යාම. දෙක සිද්ධ වෙනවා. මේ සතන් විද සුත විපස්සනාවේදී එහෙම අපේක්ෂාවක් නැහැ. දය හෝ සටන් දීීම ආරම්භ. ඒක නිසායි මේ එවැනි හොඳ කල්ැතුව හිත මේ අරමුණට යොමු කර ගැනීමක් සඳහා තමයි අර කායනුපස්සනා කොටසේදී වේදනානුපස්සනා කොටසේදී චිත්තානුපස්සනා කොටසේදී යෝගාවචරය වරින් වර නතර වෙවි කුළු පුළුවන් වෙලාවට කාලසටහනක් හදාගෙන ඒ හැඩ ගහගෙන යනවා. නමුත් මේ ධම්මානුපස්සනා කොටස ආවට පස්සේ යෝගාවචරයට හතර ඉරියව්වම ප්‍රතිපත්තාන වෙනවා. හැම අරමුණක්ම භාවනාවක් වඩපත් වෙනවා. ඒක නිසා මේ යෝගාවචරයට විවේක ගන්නවා කියලා දෙයක් අපසු හැරි බලනවා කියන දෙයක් මෙතනදී ඉදේක වෙන්නේ. ඒක නිසා අපි අර කායනුපස්සනා කොටස් වගේ මතු කරගන්න වෙලාවේදී සීපත් කරගත්තා. එතන ධ්‍යාන කොතනින්ද පටන් අරගන්නේ? භාවනාව කොහොමද පටන් ගන්න? අපි ජීව ගත කරන්නේ. දැන් කොහොමද භාවනාව පටන් අරගන්නේ? එනත සමාඩ පැවිදිලා ගත කරන්නේ මොකද්ද මට චරිතයට ගැලපෙන භාවනා ආදි වශයෙන් මේ භාවනා අරමුණ ඉදිරිපත් කර ගැනීම ආධුනිකයාට විශාල පියවරක්. දැන් අහන්න තියෙන්නේ මොකද්ද භාවනා නොවෙන්නේ? කොතනද භාවනාවක් නෙවී යන්නේ? කොහොමද අල්ලගන්න පුළුවන් කියලා හොයන්න. දැන් වේද වෛද්‍ය ශාස්ත්‍ර සිංහල ක්‍රමයේ මේ අපි ආයුර්වේද ක්‍රමයේ ඉගෙන ගන්නකොට මේ වෙද්දු ඒ ගස් જાති පෙන්නලා මෙවුවා පාවට්ටම් මෙවුවා නික ආදි වශයෙන් බෙහෙත් කළ පෙන්න පෙනුනේ ශිෂ්‍යයව හදාරන්න ඉතර කාලෙත් තිබිලා තියෙනවා ඒ වගේ සාම්පල් එකතු කරනවා ගුණ ලකුණු බලා ගන්නවා දිග පළල බලනවා අන්තිමට අන්තිමට කියන කැලේට ගිහලා බලන්නේ කියලා බෙහෙතට නොගන්න જાති පැලයක් වෙන මොනක් කියලා කියනවා මේක දවස් හතක් ඇවිදලා බලලා කිව්වා කිසිම පැලයක් මට හොයාගන්න බෑ මේ කැලේ බෙහෙතට නොගන්න ඒ වගේ තමයි මේ ධර්මානුපස්සනාව ආවට පස්සේ ධර්මානුපස්සනාව තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරයට කියන්න බැරි වෙනවා අහවල් දේ භාවනාව නොවේ කියලා. මේක වෙනත් විදිහකට මේ කියන්න පුළුවන් අහවල් දේ ධර්මයේ නෙවෙයි කියලා කියන්න බෑ. හැම දෙයක්ම ධර්මයක් පාඩපත්. ඉස්සෙල්ලා නම් අපිට ධර්මයේ කිව්වම බුද්ධ ධර්මය. ඒ නැත්නම් සත් ධර්මය. අර අසත් ධර්ම කියලා අපි කොටස බෙදලා ගත්තා කියලා. මෙතන ගියාට පස්සේ සියල්ලම අවබෝධයේ පිණිස විද්‍යාගාරයක සකස් කරලා තියෙන මෙවලම් කට්ටලයක් වාගේ සෑම දෙයක්ම අවශ්‍ය වෙනවා. නමුත් එතෙන්ට යනකොට අර සති සමාධි ආදී ධර්ම වලින් ඒ යෝගාවචරය සුදුසුෙක් බවට පනපවාගත කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් හැමදාම අර හැන්දෙන් කවන වගේ නැත්තම් සතන් බිමට යන්නේ නැතුව තමන්ගේ මේ බල කඳ උරේ ඉඳගෙන පුහුණු කරන තේවකෙක් සෙල් සොල් ආදිය පිටා. ඉතින් ඒ නිසා සතර සතිපට්ඨානය කියලා කියන්නේ හුදු පාඩම් පන්තියක් නැත්නම් පන්ති පාඩමක් නෙවෙයි. විශේෂයෙන්ම ධර්මානුපස්සනාවට ගියාට පස්සේ ඒ යෝගාවචරයට වටපිට බල බල ඉන්න දෙයක් නෑ. එන ඕනම ධර්මයක් එන ඕනෙම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතෙන් එන ඕනෙම දෙයක් මෙනෙහි කරලා නැත්නම් ඒ අනුව සලක්ෂණ වීදි පවත්වලා නැත්නම් මානසිකාර්යය පවත්වලා ඒ මානසිකාර්ය විපස්සනාවට නංගලා භාවනාවට නංගලා එයින් හරයක් ගන්න. දැන් අද කාලේ වචනේ කියන මේ චක්‍රීකරණය කරන්නේ. එන ඕනෙම කුණු කන්දලයක් දිරවල පොහොර කරගන්න. අහක දාන ඕනෙම අපද්‍රව්‍යයක් අරගෙන අර රසායනික පොහොරකටත් වඩා පරිසර හිතකාමී හොඳ පොහොර හදා ගන්නවා වගේ යෝගාවචරය පුදුමාකාර මේ මේ පරිසරයට ගැළපෙන ඒ වාගේම පරිසර දූෂණයෙලුත් හිතේ තියෙන අසහනකාරී කියන චිත්ත දෝෂයෙන් ඒක තොර වෙලා සංකූර්ණක ගංගානංගගේ වැලි කැටයක් වාගේ පූර්ණ පරිසරයට යාදෙන පරිසර හිතකාමී පුද්ගලෙක් බවට පත් කරනවා. ඒරුම් බේරුම් නැතුව යන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඉතින් කෙනෙක් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙන සුදුසු වෙන්නේ. ඊට පස්සේ අඳුනා ගන්න යන්නේ නැහැ. අපි මේ තේරවාදී අපි මේ මේ මේ සතිපට්ඨාන භාවනාකාරයෝ අපි කමත පූර්වාංගම විපස්සනා පූර්වාංගම নানা ආකාර නීති තියෙන්නේ පොතෙන් දෙකක් ධර්ම කියන පදයට ආවට පස්සේ ඒ සියල්ලම දිය වෙලා යනවා. ඒ නිසා හුඟ දෙනෙක් බයයි මේ මාතෘකාවට එන්න. එනකොට වෙන්නේ ඒ අර ප්‍රත්‍යක්ෂي හැලෙන ගතියකට එනවා. ඒ ප්‍රත්‍යක්ෂي හැලීමම අර මේ සිංහම පොරවාගත්ත කොටළු වාගේ හැම ගැලවිලා යන්න වගේ වෙන වෙලාවක් එනවා. එතකොට කොටළු ගතිමත් වෙනවා. ඒ කොටළු ගැති මත වෙනවා නම් ඒ මතු වෙන්නේ සිංහම පොරවගත්ත කප්පිය. නමුත් යම් කිසි යෝගාවචරයේ කාය ජීවිත නිරපේක්ෂව භාවනාවට බහිනව නැත්නම් මෙලොව වශයෙන් නිවන් දකින්න අදහස් කරනවා නම් උන්නට මේ සතිපට්ඨානෙන් පන්නර කියලා නැත්නම් සතිපට්ඨානෙත් මේ ධම්මානුපස්සනාවේ පන්නරේ කියලා නැත්නම් ඒ පුදුල තාම සත්‍ය ඉදිරි පිට වැළෙන්න පටන් ගන්නවා. සත්‍ය ඉදිරි පිට කොන්දපය නැති කොන්දලට නැති සතෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක අපි අපේ වචනේ බලනකොට අබෞද්ධයි කියලා කිව්වත් ඒත් උපත්යෙන් බෞද්ධ නොවුනත් යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානයේ විශේෂම ධම්මානුපස්සන සතිපට්ඨාන කොටස අවබෝධයක් ඇති කරගත්තා නම් එහෙව් අය දකිනවා මේ ආගම බදාගත්ත කට්ටියක පවතින ආ වූ මේ මේ කුණක ගතිය ආගම නැති මිනිසුන්ගේ එකත් එක්ක වගේමයි. ඉගැති කිසිම වෙනසක් නැහැ. මේ මනස වෙලා තියෙන අර හමක් පොරවගෙන ඉන්නවා. සුදු ඇඳුම් ඇඳ ගැනීම, බාපණයක් දාගෙන ඉන්න. එහෙම නැත්නම් බොමලුවකට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඇතුළත බලනකොට නම් මොනම මොන විශේෂයක් අත්දලා. ඉතින් ඒක විශාල රැවටිල්ලක් තියෙනවා. ඒ රැවටිල්ලට අපි මූල දෙන්න අකමැති නම් ඉතින් අර මුල් සතිපට්ඨාන තුන කරලා නැතර ගන්න එක හොඳයි. මොකද මෙතෙන් ගියාට පස්සේ කොහොමඩක්වත් ඒ හැම ගැලවෙනවා. මේක සාමාන්‍යයෙන් සතිපට්ඨාන අපි හිතමු සාමාන්‍ය විපස්සනා භාවනා කරන කෙනෙකුට හොඳට පේන්න පටන් අර ගන්නවා. සම්පත කරපු යත්තන්වත් මේක වෙනස දැක ගන්න පුළුවන්. විපස්සනා කරන කෙනාට යම් ආකාරයකට අපි භාවනා මූල කර්මස්ථානයක් තෝරාගෙන ඉන්ද්‍රියෙන් දිනහකේ හෝ ආස්වාද ප්‍රසආකේ හෝ මොනම හෝ විදර්ශනාවට ගැලපෙන තදින් දේර පොදු වෙන අරමුණක් ඇහිව දැකීම හෝ මොන මෙඩයක් අරගෙන ඒ අරමුණ අරමුණට ඉදෝ මේන දෙන්නේ අරමුණේ ඇත්ත ඇති ඇති දැක ගන්නාතුළු රැකගන්න ලැබේවා කියන අදහසේ මූල දීගෙන කල්ලක්කන විදිය පවත්නව නැහැ. මෙනෙහි කිරීම යනවන්න නොබෝ වේලාවකින් ඒ අරමුණේ මුලින් පැවතුනා වූ සතහන් ආකාර නොදැනී නොපෙනී යන්න පටන් ගන්නවා. ආධුනික යෝගාවචරය මේක දන්නේත් නැහැ ඒක උගන්වන්නෙත් නැහැ. ආධුනික යෝගාට වැටෙන්න නමුත් දැන් මේ බණ අහන බණ කියන හුඟ දෙනෙක් අත්දකලා තියෙන තත්ත්වයක් නිසා මම මේ නිදර්ශනයක් වශයෙන් ගෙනින්නේ ඉදිරිපත් කරගන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ ශීඝ්‍රයෙන් මෙනෙහි කරගෙන යනකොට නැත්නම් මූල කර්මස්ථානට ශීඝ්‍රයෙන් හිත ලං වේගෙන යනකොට මූල කර්මස්ථානයත් එක්කම හිත පවතිනකොට මේ මූල කර්මස්ථානයේ ස්වභාව සතහන් ආකාර නොදැනී යන ගතියකටපත් වෙනවා. හැබැයි Taman දන්නවා අරමුණට හිත හිතලා තියෙන්නේ. මූණට මූණ දාලා තියෙන්නේ. ඒක සාමාන්‍ය අපි මෙහි පාවිච්චි කරන වචන හැටියට කියනවනම් ආනාපාන දිගේ බලන යනකොට හොඳට ආනාපානට ලං වෙනකොට ආස්වාස ප්‍රස්වාස කියන දෙකේ වෙනස නැතුව හිත මේ පටන් ගත්ත ආනාපානේ පවතිනවා නමුත් ඇතුළේම අපිට වෙනවා කියන දෙක බලන්න ගත්තොත් අර සමාධිය කැරේ. අහුවෙන්නේ නැහැ. නැත්නම් බිම්බීම හැකිලිම දෙක බලනවනේ බිම්බෙනවා හැකිලනවා කියන දෙක අතර වෙනස නැතුව යනවා. ඒ වගේම ආකාර තිබුණා මගේ හිත ඉස්සලා පිම්බෙනකොට උඩට යනවා හැකිලෙනකොට පාත් වෙනවා නැත්නම් හුස්ම ඇතුළට ගන්නකොට ඉස්සරහට නැමෙනවා පස්සට යනකොට පිට වෙනකොට පස්සට නැමෙනවා ආදී ඒක එක එක එක ඒ විදිහට ප්‍රඥප්තිය හැලුනට පස්සේ අර ප්‍රඥප්තියම කැමැති නිත්‍ය සංඥාවෙම ගැටි වෙච්ච කෙනා මේ අරමුණම බදාගෙන ඉන්න කැමැති වෙච්ච කෙනා නිකන් අසරණ වෙලා තියෙනවා. පාල් තැනකට නතර වුණා වගේ. කැලේක අතරමං වුණා වගේ මුහුද බැඳ අතරමං වුණා වගේ කාන්තරය අතරමං වුණා වගේ ඈත මෑත බලන්න පටන් අර ගන්නවා මම වැඩ කරමින් හිටපු අරමුණ දැන් නැහැ අරමුණ හොයන්න බෑ ඒ නිසා මගේ සතිය කැඩිලා වෙන්න ඇති නැත්තම් සමාධිය අඩුපාඩුවක් වෙලා වෙන්න ඇති කියලා ඒ අර අනන්‍යතාවය ලෝකයා ඕනම දෙයක් අනන්‍යතාවන හඳුනා ගන්න මූලික ප්‍රත්‍යක්ෂ දෙක තමයි සංතාන පඤ්ඤත්ති සහ ආකාර පඤ්ඤත්ති කියන්නේ ඒක සටහනක් ගන්නවා. චිත්‍ර ෆොටෝ එකක් අරගත්ත ගමන් අපි මේ හේලාවේ හිටපු සටහන අපිට පේනවා. ඒක වීඩියෝ කැමරා එකක් නම් කාලානුරූපව යා නලියන හැටියෙන් එයාගේ ආකාර ඉරියව්ත් පවතිනවා. මේ දෙකෙන් තමයි අපි කෙනෙක් මතකේ රඳව ගන්නෙ හිතේ තියාගන්නේ. නමුත් හොඳටම ඒකට සමීප වෙලා ඒකට নিমগ্ন වෙලා ඒකට බහැලා බැලුවට පස්සේ අර පිටින් පේන සටහන ආකාර දෙක නැතිවි යාමම අරමුණට බැස ගැනීමක් හා සමානයි. බැස නොගන්නා තාක්කල් ආකාර පේනවා සතහන් පේන. සතහන් ආකාර පේන තාක්කල් විපස්සනාවකට නැහැ. විපස්සනාවට ලං වෙනම නම් විපස්සනා කියන්නේ සමත වශයෙන් හෝ අර්පණාව කියලා කියන්නේ ඒ මේ අරමුණේ සතහන් ආකාර නැති වෙන එකයි. නමුත් විපස්සනාවේදී තියෙන්නේ අරමුණ ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක් හැම තේදි ගන්න එකම අරමුණක්. අරමුණට බැසගත්තට පස්සේ ඒ වහින්ද ඉසල දකිපු සතහන ආකාර දැක ගන්න බෑ. අපි දන්නවා මොනම ලෝකේ නම් ගිය කෞතුකාගාරයක් වුණත් ඒක ඇතුලේ ගොඩාක් කාලවලට අයිති විවිධාකාර සිත් ගන්නාසුළු දේවල් දක්වනවා. අපි ඒ කෞතුකාගාරයට යනකොට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ඇතුල් වෙන්න හදනකොට අපි කෞතුකාගාරේ ගොඩ නැගිල්ල දාකේ. නමුත් ඇරිච්ච දොරේ එහෙම නැත්නම් එතන අපි පිළිගන්න ඉන්න ඒ සඳහන නිලධාරියා අපිට <clears throat> ආචාර කරලා කියනවා යන්නේ කියලා ඇතුළට. ඇතුළට ගියාට පස්සේ ඒක පේන්න පටන් අර ගන්නවා කිලෝරක් නැති කාමර රාශියක් කියනවා. ඒ එකින් එකට එකින් එකට යන්න පුංචි ඊතල ගහලා තියෙනවා. ඒ ඊතලයකින් කාමරයක් ළඟට ගියාට පස්සේ ඒ පෙන්නන දස් වස්තු මුගක් වෙලාට එළියේ වීදියේ දකින්න දේවල් නෙවෙයි. ඒවා පිළිබඳ විස්තර ගොඩාක් ලියවිලා තියෙනවා. ඒවා කීව කීව ඉන්නකොට අර ඈත ඉන්න කෞතුකාගාර දැකපු ගතිය නෙවෙයි තියෙන්නේ එක එක එක එක කෞතුක වස්තුවක් නිරීක්ෂණය කරනවා. ආත්පස්ක වෙනස්. අපේ හිත සම්පූර්ණයෙන්ම මේ කෞතුක වස්තුවත් එක්ක කාලානුරූපව දේශානුරූප වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉස්සල්නම් අපිට තිබුණේ කෞතුකාගාරය කියන එක ගොඩ නැගිලා. දැන් එහෙම නැහැ. දැන් ඒක ඇතුලේ ගොඩක් කාමර තියෙනවා. අන්න ඒ වගේ තමයි අරමුණ බාහිරින් බලන ඉන්නකොට නම් ඒකේ සටහන් ආකාර පේනවා. අරමුණට යම් වෙලාවක බැසගත්තා නම් ඒ ඒ ආකාර සතහන් හැලෙනවා හැලුන් නැත්නම් බැසගෙන නැහැ. ඒ නිසා තමයි බුද්ධ ආගමට නැත්නම් ධර්මයට බැසගත්තා නම් ඔය අපේ පිට තියෙන බැටළුවම ගැලවේ. බැටළුවාගේ තියෙන සිංහම ගැලවේ. නිකන් අපේ තියෙන බැටළුව ගැතිය පේන්න පටන් ගන්නවා. ඉතින් මේකට බය නම් මේකට මේක හිතනවා නම් මේක හරි අචවීමක්, ලැජ්ජා වීමක්, නැත්නම් අපේ සටන පාවා දීමක් කියලා ඒ අත්තන් දෙකින් අර කුරුන්නේ මුල් සතිපට්ඨාන තුන හොඳයි. ධර්මානුපස්සනාවට එනකොටම සිද්ධ වෙන්නේ ලොකු ઈચ્છා භංගත්වයක්. ඒකෙදී ගුරුවරයා පුදුමාකාර අර වත ගෝලයන් කෙරෙහි ඇති වත දුර දැනගෙන සම්පූර්ණ කරනවා. ඒ ගුරු මේ ඉගෙන ගන්න ශිෂ්‍යයා නැත්නම් සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරය මෙතනදී අසරණ වෙනවමයි. අසරණ වෙන්නේ මොකද්ද? Tamanne කියාගන්න බැරුව යනවා. මේ වෙන්නේ මේකයි කියලා කියාගන්න බැරි වෙනවා. අවංකව භාවනා කරනවා. නමුත් මේ භාවනාදී වෙන දේ අඛණ්ඩ සතියට අහු වෙන්නේ නැති නිසා වරින් වර වල්මත් වීම නිසා වෙන දේ කියාගන්න බැරි වෙනවා. ඒ නිසා හිතනවා ලැජ්ජ වෙනවා මේක මට වැරදිලා මං හොඳට භාවනා කරලා හරි ගියාම කියන්නම් කියලා. කවදාහකවත් හරියන්නේ. ඒ මොකද හරි ගිහිල්ලා තියෙන එකනේ මේ වැරදිලා කියලා හිතානේ ඉන්නේ. ඒක හරියනවා කියලා කියන්නේ ආයෙත් අර ගොරෝසු සටහන් හොයනවා. ගොරෝසු ආකාර හොයනවා. හොයන්න හොයන්න කැරකිලා හිටපු තැනමයි ඒ. ඒක නිසා තේරුම් ගන්න ඕනේ යම් කිසි දෙයකින් අප ඇතුළත ඒකාන්ත වශයෙන්ම පරිණාමයක් පෞරුෂත්වයේ වෙනසක් වෙනවා නම් අපි මේකේ කල් උස්සගෙන ආව කොඩි දජ එහෙම නැත්නම් අපේ අනන්‍යතාවයේ ඒ තුලින් වෙනස් වීමකටපත් වෙනවා. ඒ වගේ පරිණාමයක් හිතේ. ඒ අරමුණ සම්බන්ධයෙන් අපි අරගත්ත එක ඍජුවම අපේ භාවනාවට සම්බන්ධයි. මේ සතිපට්ඨාන විස්තර කරනකොටත් එහෙමයි. ඒක නිසා අපි අර පොතේ දැනගෙන හිටපු ධර්ම, පොතේ දැනගෙන හිටපු හොඳ නරක ඔක්කොම නැවත සලකා බැලීමක් වෙන්නේ සිදු වෙනවා. සලකා බලලා ඊට වඩා පොඩ්ඩක් වෙනස්ව ආයෙත් හොඳ නරක වර්තමන්ටමක් පෙන්වා දෙනවා. ඒක පහුවෙන්ද ආයෙ භාවනාව වෙනවා. භාවනාවට ආයෙ ඒක වෙනස් කරලා හරියට මේ සෙල්ලම් කාඩ් සෙල්ලම් කරනකොට වරින් වර වරින් වර ඒක අඬලා ආයෙ බෙදනවා. දිගින් දිගට දිගින් දිගට මෙහෙම ඒ අනානා බෙදන්නේ නැත්නම් අනිත්‍ය සංඥාව නම් කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. අනිත්‍ය නිත්‍ය සංඥාවම තමයි ගන්න හදන්නේ. අර පරණ පුරුදු ගඳ, පරණ පුරුදු හැඩේ, පරණ පුරුදු නම, පරණ පුරුදු සටහන, පරණ පුරුදු ආකාරයට පුදුමාකාර අර සම්ප්‍රදාන කූල ගැටි හිත අදින ගතියකට එනවා. ඒක නැති වෙනකොට අසරණ වෙන්නේ නැතුව ඒ දේ සාකච්ඡාවට ඉදිරිපත් කර ගන්න ඕනේ. මට ඉස්සර පිම්බීම හැකලින් බලනකොට මෙහෙම මෙහෙම පේනවා. මෙච්චර වේලාවක් පිම්බීම හැකලින්දී බලාන යනකොට ඒකට මෙහෙම මෙහෙම වෙනවා. මෙතෙන්ද යනකොට මට හිතෙනවා නැති වුණා කියලා. මම සමහරලාට විවේක ගන්න. නමුත් පහුවෙනට ආයෙමත් වෙනවා. එහෙම නැත්නම් කියනවා මේක බලන්න ඕනේ කියලා බලාන යනකොට හිත මෙන්න මේ මේ වෙනස්කම් ඇති වෙනවා. අරමුණේ මේ මේ වෙනස්කම් ඇති වෙනවා කියලා මේ ටික මේ ඇති වෙනදී හරියටම ධර්මානුපස්සනාවට සම්බන්ධ කරලා වෙන විදිහකට ඔය කියන පරමාර්ථ වලට කතා කරලා විපස්සනාව සුද්ධ කරන්නට භාවනා සුද්ධ කරන්නට කමඨාන් සුද්ධ කරන්න දැනගත්තා නම් ඔහු ඒකාන්තයෙන්ම භාවනා 150කට වැඩි ඉවර කරගත්ත කෙනෙක් කියලා කියන්නේ. ඒක පැත්තකින් බලනකොට මෙතන තියෙන sannivedana ප්‍රශ්නය. වෙනදී කලින් මනින්න ගියොත් තමයි බලාපොරොත්තු වෙච්ච ආකාරයට වේවා කියලා සැලසුම් කරන්න යෑම ඒක ලොකුම ආවරණයක් තමයි. මෙන්න මේ ආවරණයට කොච්චරක් මේ කාමච්ඡන්දේ හේතු වෙනවා. ඒක බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. තමයි මේ ඇත්ත වශයෙන්ම નાශේ යට නැත්නම් තමන්ගේ අස්පන අපිට සිදුවෙන දේ පිළිගන්නලා ඇති. පිළිගන්නේ නැතුව ඒක තමන්ට ඕනේ තාලෙට වෙනකන් බලන්න. එහෙම නැත්නම් තාලෙට ගන්න හිත යොදවන. එතකොට අරමුණෙන් හිතපයි. එතකොට කියන දේවලුත් හුඟක් විකාරසහිතයි. නෑ ඒක කියන්නේ හිතමනාපයි. හිතලුවක්. නැත්තම් චින්තාමයයි. දැන් යම් වෙලාවක භාවනා වාරියට සිදු වෙනවනම් ඒ සිදු වෙන වෙලාවේදී අරමුණේ හිත නිමග්න වෙනවනම් ඒ හිතේ කිසිම ඉඩක් නැහැ නීවරණයන්ට පහළ වෙන්න, කාමච්ඡන්දයට පහළ වෙන්න. හැබැයි එන දේ හුඟක් වෙලාවට නැවත වචනෙට හැරවීමේදී යෝගාවචරයට ආයාස කරනවා. මේ නිසා කියන හැමදම හැමදම මේ දේවල් තමන්ට වැඩි දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරමින් සාකච්ඡා කරමින් යන්න එහෙම නැත්නම් එහෙම මේක එක තැන කරකැවෙන්න ගන්න. අපි සාමාන්‍යයෙන් දන්නවා මේ අංජනන් අරිනවයි කියලා කටයුත්තක් කරන අංජනම හැමෝටම පේන්නේ නේ. අංජනම අමරන්නත් පුළුවන්, අතුරන්නත් පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඒක පේන එකනයි දෙන්නයි ඉන්නේ. ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ මේ Tamanට පේන දේ. ඒ නිසා ගුරුවරයා කියනවා, ගුරා කියනවා ඔය අංජනම බලලා හනුව යන යන තැන මට කියන්න. ප්‍රශ්න අහනකොට යා කියනවා මිසකයි බලන කෙනා තේරෙන්නේ නැහැ මොකද්ද මේකෙන් අදහස කියලා. ගුරුහාට තේරෙනවා. හැබැයි ගුරුහාට අංජනම පේන්නේ නැහැ. කලාතුරකින් තමයි ගුරුහාට අංජනම පේන්නේ. අංජනම බලන්න වෙනම මිනිසෙක් ඉන්නවා. ඒ වගේ තමයි සරුවච්චන් වහන්සේ මේ මාර්ගය පෙන්ලා දීලා කියලා. උන්වහන්සේ කියනවා ඔබ බලලා පේන හැටි මට කියන්න. එතකොට මම කියලා දෙන්නම් ඊගාට කරන්න ඕන දේ. මේ මෙතනදී මේ කාමච්ඡන්දය කියන මම මගේ කියන මේ පටු කල්පනා නිසා අපි අනිත්‍ය දේ නිත්‍ය වශයෙන්ම දකින්ටමයි අවසාන වෙන විදිහට කියනනම් පළවෙනි මාර්ගඵලයේ ලැබීමේ අවසානයේ දක්වා ඒ චිත්තක්ෂණයට එනකම්ම අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මට ඕනේ තාලෙට යන්න. තමන්ගේ හිතමන අපිට ඕන විදිහට භාවනා කරෙන්නයි ඒ ඒ දක්ෂණ දකින්ටයි ඒ ඒ රූප බලන්ටයි ඒ ඒ ආය පහස විඳින්ටයි සත් අහණ්ඩයි තමයි කරන්නේ. ඒ නිසා ඇති දේ කියා ගන්න බැරුව යනවා. සංවේදනයේ ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මේක භාවනාදී විතරක් නෙවෙයි ඔය දේශපාලනයේ අද තියෙන සම්පූර්ණ අවුලක් ඕකමයි. ආර්ථිකයේ තියෙන අවුලක් ඕකමයි. වෙන සමාජික ප්‍රශ්න වල තියෙන අවුලක් ඕකමයි. හුඟ දෙනෙක් හිතන එක දේශපාලන උත්තර උකට තියෙනවා කියලා. ආර්ථික උත්තර තියෙනවායි කියලා. සමාජික උත්තර තියෙනවායි කියලා ඒගොල්ල සම්ප්‍රදාය අපේ සංස්කෘතිය කියලා රාමුවක් හදාන ඒකෙ ඉල්ලෙන්න හදනවා. සර්වඥාන්දී ඒව ගැන මොනවාක් කතා කරන්නේ නැහැ. ඒවා ඒ හොඳයි කියන්නේත් නැහැ නරකයි කියන්නේත් නැහැ. උන්වහන්සේ මතක් කරන එක අරමුණක් දීලා ඒ අරමුණටම වෙන මොනවාක්වත් නැතුව එහෙටම හිත යොදාගෙන ඉන්නේ. එතකොට මොකද අරමුණට වෙන්නේ කියන එක සැලකිලිමත් වෙනවා. උන්වහන්සේ දුන්නේ චූලබන්ත ගහම කරන්නේ පොඩි රෙදි කෑල්ලක් තියලා කිව්ව මම මේක දූවිලි පිනනවා දූවිලි පිනනවා කිච්ච අත ගන්න. අත ගාව මොකද උනේ? අරක දූවිලි බැඳුනා. දුවිලි පිහිට තියෙනවා රජව හරණම් කියලා තමයි කිව්වේ. නමුත් අන්තිමට බලන්න හැන්දාගෙනකොට ගන්න දෙයක් නෑ අරකේ කෙලෙසිය. ඒ වගේ තමයි අපි අරමුණ දිහා බලලා අරමුණ තව තවත් ප්‍රකට වේවා. අරමුණ මට ආලෝක පහළ වේවා. මේ මේ ධර්ම පහළ වේවා කියලා බලනකොට වෙන්නේ මොකද? මේක කපුරු පුච්චප තන වගේ තිබ්බතන හොයන්න බැහැ. ඉතින් යෝගාචරය කරන්නේ වෙන අරමුණක් අතර ගෙනල්ලා තියා ගන්නවා. ඊට එයාගේ නටන ගන්නවා. යකා නැත්තම් යකේ බන්දන. බන්දලා ආයෙ නටනවා. නමුත් ඒක නිකන් අර අපි නිතර පාවිච්චි කරනවා වගේ අර අඟුලිමාල කරේ අඟුලි අඟුලිමාලේ දාගන්න ඉස්සෙල්ලා තන තන මිනී කපලා ඇඟිලි හැංගුවා වගේ වැඩක්. කවදාකවත් 10 එකතු වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙන එක අරමුණක හිතින්නේ. ඒක අරමුණක හිතීම නිවර ධර්මයන්ට එක වැඩ කරනවා බලනකොට ලුඟාවක් ඈත වැඩක්. එනිසා ඉස්සෙල්ලම කියන කායනුපස්සනාවතේ ගොරෝසු රූප ධර්මයක හිත පිහිටවන්න. හිතකට පහළ වෙන වේදනාව බලන්න. එතකොට හිතේ හොල්මන් ඔක්කොම බලලා දැන් කල්පනා කරලා බලන්න මේ අරමුණේ හිත පවත්වාගෙන යෑම බාධා කරන මේ නීවරණ ධර්ම. මේ කාම ඡන්දේ කොහොමද වැඩ කරන්නේ? අරමුණේ හිත දිගට පවත්වාගෙන යන්න බැරි වෙන්න බාහිරින් එන දේවල් නැත්නම් බාහිරින් එන විවිධ සංඥාවල් අපිට කොච්චර බාධා කරනවද? ඒ බාධාවල් අපි සාධක බාටපත් කරන එව්වට ඡන්දේ දීලා මේ දිගින් දිගටම ධර්මයේ විස්තර කරමින් යන ආව මූල කර්මස්ථාන අපි කොච්චර අසරණ කරනවා. ඒක liver වෙලා මොනවා විසින්ම නොදැනුවත්වම මේ කරලා ඉතින් බාහිරින් ආ ඒක දොස්, ඉස්තුයේ දොස්, ආහාරවල දොස්, එහෙම නැත්නම් කයේ වෙන දොස්, එහෙම නැත්නම් ගුරුවරයාගේ දොස් නැත්නම් භාවනා ක්‍රමේ දොස් নানা ආකාර විදිහට කියනවා මම නම් හොඳ එකක්. මම නම් මේ භාවනාවට කැමති නමුත් මට හරි ක්‍රමයේ කියලා දුන්නේ නැහැ. නැත්නම් ගුරුවරයා මෙහෙම කළානේ. නැත්නම් ඒලා නරක ඉස්තුවක් ආවනේ. වැඩිගත්කමක් ආවනේ. වේදනාවක් ආවනේ කියලා අර මතුවෙන හැම දෙයක්ම විශාල කන්දක් වඩපත් කරගන්න. නමුත් ඒක කන්දක් උනේ Taman ඒකට ඡන්ද දීපු නිසා බව. ඒක නැත්තම් කියනවා නම් ඒ දේ ධර්මතාවයක් බලපු අරමුණක් ධර්මතාවයක් මේ දෙකම කෙරේ. මේ මධ්‍යස්ථව බලාන ඉඳලා එකක්ක් හොණක් වශයෙන් නරකක් වශයෙන් ගන්න නැතුව විකට බලාන ඉඳීම තරම් ගැඹුරු ධර්මානුපස්සනාවක් තිබුණේ නැති නිසා ඔහුට විශේෂ ලේසියක් තියෙනවා මොකක් හරි වැරදියට මොකක් හරි දොස් පෙන්නන්නට මොකක් හරි ළඟ තියෙන දෙයකට චෝදනා කරන්න. ඒක නිසා මෙතන ਸਰවඥාන්සේක තැනක පෙන්නනවා සියලු ධර්මයන්ට සම්භවය නැත්නම් ඒ වගේ ධර්මකාර ඕනම ධර්මතාවයක මේ හේතුව හේතු ධර්මයේ වෙන්නේ මානසිකාරය. මානසිකාර පදත්තාන. මානසිකාරයේ පදනම් කරගෙන තමයි ධර්මතාවයක් ධර්මයක් බාටපත් වෙන්නේ. අපිට ඒක ගෝචර වෙන්නේ. සද්ද කොච්චර දෝ තියෙනවා ලෝකේ. අපිට ඒක ඇහෙන්නේ මානසිකාරයේ තියෙන ගියක් විතරයි. රූප කොච්චර දෝ ලෝකේ තියෙන. ඇත්තටම ඇරිලා තියෙන්න පුළුවන්. නමුත් මානසිකාර්යය ඇහැට ගියොත් විතරයි අදාළ ආපාදගත රූපේ පේන්නේ. ගන්ධ කොච්චර දොලෝකේ තියෙනවා මේක ගන්ධ ලෝකයක්. අපේ නාසයත් පැය 24න් වැඩ. නමුත් අපි ගන්ධ බැලීම සිදු වෙන්නේ ඒ නාසයට ආග්‍රහණයට මානසිකාර්යය තුළ. දිවක් තියෙනවා. කයක් තියෙනවා. ධර්මතාවක් තියෙනවා. නමුත් අපි එහෙම අපිම මානසිකාර්ය යොදවලා ඒක අල්ලගෙන ඒකත් එක්ක රණ්ඩු කරනවා මේක ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුණානේ. මම මේ පැත්තකටලා හිටපු මිනිස්සයා මොකද මගේ ඇඟේ හැප්පුණේ කියලා අර හැප්පිච්ච හැප්පිච්ච ඉවල් අල්ල. Taman හරියට බිල්ලක් බාලා මාළුවෙක් අල්ලගත්ත වගේ Tamanමයි කොක්ක බාලා ගාගත්තේ. ඊට පස්සේ මේ බාහුවට බැලලා හරියන්නේ නැහැ නේ. උඹ මොකටද ඇවිල්ලා මගේ කොක්ක යන්නේ කියලා. ඒ වගේ තමයි මානසිකාට පදත්තාන. සියලු ධර්මතාවලට හේතුව මානසිකාරය. ඒ නිසා අර අපි නිතරම ඉදිරිපත් කරගන්නේ නිදර්ශනයක් තමයි අර ගල්පි පන්දි ස්වාමීන් වහන්සේ නිකන් මහන්සේ පඬිතුකමට ඉදිරිපත් කරාට ඒක අපිට සමානලාට වීලුවක් වශයෙන් උනත් ධර්මයට සම්බන්ධ කරගන්න පුළුවන්. අත් මේ වගේ විවේකී කටයුත්තක් කරන බණක් අහනකොට වගේ ඉන්නකොට පාස් මතුරු එකක්. මදුරේ කරන්ට අර පුරුදු කරගෙන ටේක් කරනකොට පටස් ගාල වැදිලා නන්දුරුවා හොඳටම කුඩු පට්ටම් වුණාට පස්සේ තමයි තේරෙන්නේ වැදුවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඇහුවත් එන්නේ මොකද කියලා අනේ ස්වාමීන් වහන්සේ දන්නේම නැතුව තට්ටු උනායි කියලා. උනාට කියනවා තින් තට්ටු උඩත් මදුරුවාටම තට්ටු වෙනවා. ඒකෙන් හිතන්න අමාරුයි ඒ වනහන කෙනාට ඒ මඳුරු වාගේ වේදනාව මත උනා චේතනා මත උනා අත ක්‍රියාත්මක වුණා මඳුරු වා මැරුණා මේ ඔක්කොම දැනගන්නේ මඳුරු වා මැරිලා කුඩු කට්ටක් උනාට පස්සේ නිසා එයා හිතනවා අර දේවල් ඉබේ උණයි කියලා. ඒක මානසිකාර පදනමක් මත තිබුණයි කියලා දන්නේ නැහැ. මොකද එතන බැහැ ගන්න වෙනකොට පෙරහැර ගොඩක් දුර ගිහිල්ලා. මෙන්න මේ විදිහට අපිටම අපේ මෝඩකම්, තකතිරුකම්, අමනකම් මේ වැටහෙන වෙලාවල් එනවා. නමුත් වැටහෙන වෙලාව එනකොට ගොඩක් පශ්චාත්තාපේ වට වෙලා ඉවරයි. මොකද මේ සිද්ධිය පෙරහැර දුවා ගිහිල්ලා. නමුත් ඒ මට්ටමේදී හෝ දැන ගැනීම ධම්මානුපස්සන. අද මන්දුරු අමාරලා පොඩි කරමත්ත මේ දැනගෙන සතු වුණා. මේකටත් හේතුව මනසිකාරයයි කියන අදහස තියෙනවා නම් මේ යෝගාවචරයට පුළුවන් ඊට මොහොතකට කලින් අනිත් දවසේ මඳුරෙක් බේරන මට්ටමට හෝ ඉන්න නැත්නම් Taman මේකට වැරදි කාර්යය බව හිතට වත්වා ගැනීමට නිදර්ශනයක් ගන්න. හරිත වැඩි චිත්තක්ෂණයට කලින් වැඩ පිළිවෙල අහුවෙනවා. ඊටත් චිත්තක්ෂණයට කලින් අහුවෙනවා. ඔකම මේ අනකොට සමහර මధుරවා බේරිලත් ඒ මధుරවා විදින හැටි දැක් ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. අන්න අර වගේ ගොරෝසු තනින් පටන් අරගෙන සිද්ධිය හුඟාවක් වෙලා මෝරච්ච තනින් පටන් අරගෙන මුලට මුලට මුලට යෑමේ මధుරවා බේරලා හිතත් බේරලා හැම ධර්මතාවයක්ම මානසිකාරයෙන් පටන් ගන්නවා කියන ධර්මතාවය තේරුම් අරගන්න මුලට මුලට යෑමට අපි කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. මුල හරිම ඥානවන්තයි. මුල හරිම නික්ලේශී. මුල හරිම පිරිසිදුයි. මුල බුදුන්ටත් එකයි අපටත් එකයි. මේ පෙරහැර කල් යන්න යන්න යන්න යන්න තමයි පහු පහු වෙන්න තමයි වෙනකොට තමයි කොහොම කොහොම වෙන්නේ. එතකොට බුදුහාමුදුරණක් බේරගන්න බෑ. නමුත් තම මේ සතිපට්ඨාන වල ධර්මානුපස්සනා කරන කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන් මම අද මෙච්චරක් කෙලෙසිලායි තියෙන්නේ. නමුත් ඒකව මට දැනගන්න පුළුවන්. මේ චක්‍රය අදින්න අතර වෙන්නේ ආයශරයක් මම මේ தත්තර වැඩේ. ඒ නිසා අඩු ගානේ මට මුලින්ම නැතර කරගන්න බැන්නම් මේ தත්තරපත් වෙන්න චිත්තක්ෂණයට කලින් මේ தත්තරපත් වෙන්න මොහොතකට කලින් මට මේක නැතර කරගන්න ලැබේවා කියලා ඕක යම් අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් පෞරුෂත්වයක් මතුවෙනවනම් ඒක තමයි මේ ධර්මානුපස්සන. ධර්මානුකූලව කල්පනා කරයි කියලා කියන්නේ. මෙහෙම තමයි අපි සංසාරේ ගොඩක් කරලා සමහර දේවල් වලට අපි මේකේ දක්ෂයි සමහර වේ අදක්ෂයි. මේ අදක්ෂ දේවල් වලටත් අර දක්ෂ දේවල් වලින් පාඩමක් ඉගෙනගෙන අපි කරන කිසිම දෙයක් නිතිකාරයෙන් තොරව සිද්ධ වෙන්නේ චේතනාවක් ඇතුව කළා නම් කර්ම වලට පත්ම වී විපාක වලට පත්ම වී යන්නේ නැහැ. ඒකනම් අපි කොච්චර බයි කොච්චර ප්‍රතිසම්පජානීයද කොච්චරනම් ඉන්ද්‍රිය සංවරයෙන් කොච්චරනම් සීලකින් වැඩ කරන්නේ. අපි දැන් හිතනවා නිත්‍ය සංඥාව නිසා සුඛ සංඥාව නිසා අනත් අත් සංඥාව නිසා සුභ සංඥාව නිසා මේ දේ මට අහවලා කර නිසානේ මම අමාරු වැටුනේ. එචා උන්ද නැති කරලා ඉන්න ඕනේ. උන්ද ඉවර කරලා ඉන්න ඕනේ ආදි වශයෙන් අපි මේ ලෝකේ හොදන්න හදනවා. නමුත් මේ මානසිකාරයයි ධර්මතාවට පදනම කියලා තේරෙනවා නම් ඒක එන්නේ මේ ධම්මානුපස්සනා කොටස දිහාට යනකම් මේ යෝගාචරය යන්න ඕනේ. මට කායනුපස්සනා කරන වෙලාවදී ඒක සුතමේ වශයෙන් පමණයි දාන්නේ. චින්තාමය වශයෙන් යොදා ගන්න දන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ කරන්නේත් නැහැ. මේ චිත්තානුපස්සනා වේදනානුපස්සනා කරනකොට ටිකක් ටිකක් අහුවෙන්න පටන් ගන්නවා. සමහර ගොරෝසු දේවල් වලට නම් හිත බලපානවා, චේතනා බලපානවා, මනසිකාරය බලපානවා. ධම්මානුපස්සනා කොටසට යනකොට හැම දෙයක්ම මානසිකාර්යය පදනම් කරගෙන තියෙන්නේ මේ මානසිකාර්යයට පැති දෙකයි තියෙන්නේ නඩක් නැහැ එක්ක යෝනිසෝ එක්ක අයෝනිසෝ එක්ක අපාය එක්ක ජීවන මේ දෙක අතර මැද අර සමාජවාදී ගමන අම්බලන්නේ නැහැ කියලා අපේ තේරපාන නායකයෝ කිව්වා මේකෙත් නැහැ අම්බලන්නේ ඒක නිසා අපි අසතියෙන් අමනසිකාරයෙන් ගත කරනවා නම් ඒකාන්තේම අයෝනිසමනිකා. සතියෙන් සම්පජඤ්ඤයෙන් ගත කරනවා නම් ඒකාන්තේම යෝනිසමනිකා. මේ යෝනිසමනිකාට කියන කෙනා පත මනසිකාරය. හරි පාරේ ගමන් කරන්නේ උපාය මනසිකාරය. නිවන් දකින්න ඕනේ උපාය දැනගෙන. ඒ උපාය නම් කවදාකවත් නිකන් සිද්ධ වෙන්නේ ඒකට මහරයා නිතරම ඔක බලා ගන්නවා අත්හැරිච්ච ගමන් ඉබේම වැටෙන්නේ ආයුෂ මනසිකාරය. ඒකට කියනවා අනුපාය මනසිකාර උපපත මනසිකාරය කියලා. ලන්දටමයි යදී. උපාය අපායටම තමයි. ඉබේ සිදුවෙන උපාය අපායට. ඒ නිසා හැම වෙලාවෙම කාය ප්‍රතිපත්තාන කායනුපසන සතිපට්ඨාන වේදනානුපසන සතිපට්ඨාන චිත්තානුපසන සතිපට්ඨාන ආදී පුංචි පුංචි උපකරණ හැම වෙලාවෙම එනේන අරමුණට යොමු කරගත්තා නම් තමන්ගේ ඇබ්බැහියක් වෙනවා පුරුද්දක් වෙනවා මේක ආලෝකයේ සිද්ධ වුණොත් නම් දැනගෙන කරන්න පුළුවන්. අන්ධකාරය වුණොත් නම් ඒ කාන්තේ ආයුනිස මනස කාලයට <clears throat> ඊට වැඩි හතුරෙක්, ඊට වැඩි භයානක විෂක්, ඊට වැඩි භයානක දෙයක් අපායෙත් නැහැ. අපායදී නෙවෙයිවට ප්‍රතිඵල දෙන එක විතරයි. නැත්නම් විපාක දෙන එක විතරයි. මේ ආයුනිස මනස කාර්යය ඊටත් වැඩි භයානකයි. අපි මේක තමයි මේ නිත්‍ය සංඥා වශයෙන් සුඛ සංඥා වශයෙන් අත්ථ සංඥා වශයෙන් සුභ සංඥා වශයෙන් පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ අයෝනිසෝ මනසිකාර්ය සුඛ නিত্য අත්ත සුභ වශයෙන් පවත්තන්ට හේතු වෙන පළමු වෙනි අම්බැතකම් කරන්නේ මේ කාමචා කාමදාසෝ අපි කාම රාජිනියගේ රාජධානිය දාසකම් කරා වැඩි දාසයෝ රජවරු කියලා කියනවා කාම රාජිනියට වැඩියම දාසකම් කරන අත්තු තමයි කාම ලෝකේ රජවරු ඒ අත්ංගෙන් වැඩියෙන්ම පෙරදිලා වේගෙන් ඇද වැටෙන කට්ටියට තමයි ජාත්‍යන්තර සම්මාන හම්බෙන්නේ දිනුවයි කියලා කියන්නේ තෑගි ලැබෙන්නේ. ඊවැනි ලාභ සත්කාර සම්මාන දිනක මොනවාක්වත් නැතුව නිස්සරණයට යන කෙනා විතරයි මේ කාම රාජිනියක තියෙන භයානකකම තේරුම් අරගෙන මේ අර කොල්ල බබා දැකලත් ඇඟිලි ගහන්න නැතුව පැත්තකට ණයි. ඒක නිසා ඒක දිහා බලනකොට වෙන්නේ මහා මහා නෝන්ජල්කමක්. ඇත්තත්තේ අන්දේක වෙන්නේ කියලා කිව්වහම කන් ඇත්තේ නමුත් නැහැ හිත කෙනෙක් විදිහට ඉන්න කිව්වහම බලේ ඇත්තේ නමුත් කොන්ද කැඩිච්ච කෙනෙක් වගේ ඉන්න කිව්වහම වෙන මොනක්වත් කරගන්න බැරි නම් මලමිණියක් වගේ ඉන්න කිව්වහම ඒක නිකන් මිනිස්සයා මිනිස්සයා කොන්ද කරනවා වගේ වැඩක්. ඒ මිනිස්සයා එහෙම නැත්තම් නෝන්ජලියෙක් බය ආදි පුද්ගලෙක් බාටපත් කරන වැඩක් වගේ පේන්නේ. ඒක නිසා මේ කාමචන්ද නීවරණේ නීවරණයක් වශයෙන් දැක ගන්නවා කියන එකත් නීවරණේ එන්න කලිමුත් සෑහෙන විස්තරයක් අවශ්‍ය කරන දෙයක්. ආධිනවානිසංස විතරක් දැකලා එහෙම මදි මේ වැඩේ. ඒකට වෙනම ශිල්පීය ක්‍රම තියෙනවා. ඒ ශිල්පීය ක්‍රම දැනගත්තොත් විතරයි ඒ අර නිය පුද්ගලයන්ට විශේෂයෙන්ම තමන් කරන වැඩේ පිළිබඳ සතුටක්. අපි මොනවාක්වත් නොකර අපේ මේ හය වචන දෙක අසුරුව ගැනීමත් පුංචි ජයග්‍රහණයක්. බාහිර ලෝකෙ දිහා බලනකොට නම් අපි ඔහේ නිකන් ඉන්නේ. මොනම දෙයක් කරන්නේ නැති જાතියක්. එයාට ගොඩක් දේවල් කරනවා. නමුත් ඒ කරන සෑම ක්‍රියාවක්ම ඒ කාම රාජිනියගේ මේ සංසාර මේ රාජධානිය කාම රාජිනියගේ හොඳ වහල්ද. හොඳ බැලය. කාම රාජිනිය හුඟක් ලාභ සත්කාර සම්මාන දෙනවා. අපිට ඒක නෑනේ. අපිට සත්කාර නෑනේ. අපිට ඒ ලාභ නෑනේ කියලා ඒක ගැන බලාපොරොත්තු වෙනව නෑ. ඒක මහා විනාශයක්. එච්චර ලැබෙච්ච ඡන සම්පත්තිය විනාශයක් වඩපත් වෙන නිසා යෝගාවචර කම කිව්වහම එසේමසේ වටිනාකම ජීවිතයක් ඇති එකක් නෙවෙයි. ඒ යෝගාවචරයට මේ වටිනාකම ලැබෙන්නේ යෝගාවචරය තමන්ගේ තියෙන මේ නීවරණයන්ගෙන් තොර වෙච්ච ගතිය නැත්නම් නිත්‍ය සුඛ සුභ ආත්ම කියන ගතියෙන් තොර මේ ගත කරන නිර්හංකාර ජීවිතේ. මේ ගත කරන පිරිසුදු ජීවිතේ, සතියෙන් යුක්ත ජීවිතේ දිහා තමන්ම අගය කරගන්න එකයි. සරුවචන් මහසේ වාගේ උද්ධහාදී උත්තමයන් වහන්සේලා නිතරම මේ නිර්ාමිත සැපේ ගැන කතා කළාට ඒක යෝගාවචරය තාම හිතන්නේ ජීවිතේ මරණයෙන් මත් එකක් කියලා නැත්නම් දිවි රෝගේ පවතින එකක් කියලා නැත්නම් මගේ ගුරු හාමුදුරුව ගාව විතරයි කියලා මට නෑ කියලා කවදාකවත් බොක්කියක් වැඩෙන්නේ නැහැ. කාමච්ඡන්දේ නැතිකම තමයි දුයිතේ වැඩි වෙලාවක් අපිට තියෙන කවුද ඒකට සතුටු වෙන්නේ? පුංචි කාමච්ඡන්දයක් ආවම මුළු ජීවිතේ මුළු දවසම අපි නිස්සාරයි පාපතරයි කියලා කනගාටු වෙනවා. නමුත් මේ කාමච්ඡන්ද නීවරණය පිළිබඳව අපිට ලැබිලා තියෙන කාරණේ තව විස්තර කරන්න හම්බ වෙන්නේ. ඒක පිළිබඳව කතා කරන සරුවචනන්දේ වචනයෙන්ම කියලා කියනවා. කාමච්ඡන්දේ යම් මොහතකද නැත්තේ නැති බව දැනගන්න. ඒක මේ භාවනා කරන නැත්නම් මේ වගේ නිස්සන ප්‍රතිපත්තිය ගත කර නැත්තන්ට ලොකු දහනිදානයක් වෙන්නනවා වගේ දෙයක්. ඒක කාමච්ඡන්දේ නීයාන වරණයක් විදිහට පරිසම්පදා මාර්ගයේ පෙන්වනකොට නීයානයක් විදිහට පෙන්වන්නේ නිසාර. නෙක්ඛම්. ඉතින් අපි කරපු නෙක්ඛම් අපි දවසේ කොච්චර වෙලාවක් අපිට අමතක වෙලා. මේ ලබා ගන්න බැරි වෙච්ච ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් නිසා නැත්නම් කවුරුහරි කරපු දෙයක් දා කොච්චර හිත දූෂ්‍ය කරගෙන කරකට. මේ හැම වෙලාවකම හිත නිත්‍ය සුඛ සුභ ආත්ම කියන මේ එක අයෝනිසමනස් කාර්යක වැටලා තියෙනවා. නමුත් ඒ බව දැනගන්න පුළුවන් නම් හරි වටිනවා. එහෙම දැනගන්න පුළුවන් නම් මහාන වෙන්නම ඕනෙත් නෑ. ඉල්ලකලම ඉන්න ඕනකමකුත් නෑ. සති සම්පජාඤ්ඤය ඉස්සර කරගන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ සති සම්පජාඤ්ඤය කලින් ඇති කරගත්ත සීලයක්, සමාධියක්, කලින් ඇති කරගත්ත ඉන්ද්‍රිය සංවරයක්, කලින් ඇති කරගත්ත සති සම්පජාඤ්ඤය සහිතව නමුත් ආය කුණු කන්ද දෙපැත්තේ කෙනෙකුට නම් සතිය පිහිටීම නිසාම තමන් අමාරු කරගත්ත වෙලාවක තමයි සතිය පිහිටු පිළිසාම පොහුතුර නැවත ඉදියොතක් පහළ වෙනවා. ඉදියොතක් නිසා ඉන්දිය සංවරේ පහළ. ඉන්දිය සංවර නිසා ශීලයේ පහළ වෙනවා ආදි වශයෙන් ආය ආර ඉන්දිය ධර්ම ටික කොට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ ඉස්සරහට ගමනක් විතරක් නෙවෙයි ඒ මාර්ගයෙන් ආපහු යෑමත් ලොකු ප්‍රගතියක් වань. ඒක ප්‍රත්‍යක්ෂන ධර්ම. හේතුඵල හට ගන්න ධර්ම. මේ ධර්මානුපස්සනාවට ආපුහම අන්නේ වගේ රේකී ගමනක් නෙවෙයි තියෙන්නේ. නැත්නම් ලංගල් කුරුක් වගේ එකින් එකට එකින් එකට යන සම්බන්ධයක් නෙවෙයි කියන විශාල කොල්ලත්තක තියෙන ඉරු ඉරු වගේ දස දිශාට පැතිරෙන. ඒකත් එක කොල්ලත්ත වගේ එක ශේෂ්ත්‍රයක නෙවෙයි පවතින්නේ. ත්‍රිමාන රූපයක පවතින්නේ. මුළු ලෝකෙම එකම ධර්මතාවයක්. මේ කර්ම චක්‍රය දිහා බලනකොට අතීත නැගත ඔක්කොම තියෙන ධර්මතාවයක්. වර්තමානයේ අපිට තියෙන සුදු ආකාර වටිනාවක් ගන්නවොත් අපි ඒක තේරුම් ගන්න නම් අපේ හිත ඒ එක එක අනුපස්සනාවෙන් තෙන් තෙන් තෙන්ට ඒ මෝරණ ගතිය එහෙම නැත්නම් ඉතින් පරිණාමය අපි තේරුම් ගන්නවා. ඒ නිසා ධර්මානුපස්සනාව බොහොම උසස් පෙළ පාඩමක්. ඉතින් අද අපිට පුළුවන් උනේ ඒකේ ධර්මානුපස්සනාව කියන එකේ නීවරණ කොටසයි කියන කියලා තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නීවරණ වලත් ඉස්ලාම් දින කාමච්ඡන්දය කියන එක තේරුම් ගන්න පුළුවන් වුණා. අපි මේ අදාගත්ත ආදන මත සහ කරමු ලැබෙන පාරක් නම් පොය වැටෙන්නේ හරියට ප්‍රාස්පතින්ද ඒ නිසා ලැබෙන ප්‍රාස්පතින්ද හම් වෙන්නේ මත්තට හම් වෙන ප්‍රාස්පතින්ද අපේ 31 වෙනි ධර්ම දේශනාවේ දෙන්නේ එදාට මේ නීවරණ වශයෙන් කාමච්ඡන්ද ඉදිරිපත් කරගෙන කර්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ තාක්කල් ඒකම ඉදිරිපත් නොවුනත් මේ උගව දෙනකොට ඊටේ කාරණාවක් අදාළයි උගව දේවල් තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙක ඉන්නවා ඒ නිසා මේ කාරණා ඉදිරිපත් කරගෙන හිත ශක්තිමත් කරගෙන අපිට නීවරණයත් පොහොරක් කරගන්න ජීවනයක් ධර්මයක් කරගෙන ඉදිරියට යන්න අපේ මුල් මුල් ආය ආදී සතර සතිපට්ඨානයේ කාන්තේ හේතු වූත වේවා ඒ අනුව අපිට ධර්මානුකූල සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මානුපස්නාව සාක්ෂාත් කරගෙන පළවෙනි මාර්ග බාහින්න ලැබුවත් ඒක ලබන්නත් නැතිවත් ඉදිරියට යන්නත් මේක ඒකාන්තයෙන් වීර්ය වන්ත තවත් විදිහට වෙන සද්දා සති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම වඩන්ට ඒකාන්තේ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාදත්තා ච බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ